නේ නේ ඔය ඔක්කොම එකට වැඩෙන්නේ සත්‍විස් බෝධිපාශික ධර්ම. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම එකට වැඩෙන්නේ. තේරම එක ගුලියට එනවා. 이르දිපාදත් එකට එනවා. ඒ කියන්නේ සති ධම්මවිජය විරිය පසත් මේ මේක 이르දිපාද වැඩෙනවානේ. සතර ඉරිසිපාද ඒවත් එකටමයි එන්නේ. ඡන්ද චිත්ත වීර විමර්ශන ඡන්ද චිත්ත වීරව ඡන්දය කියන්නේ තමන්ට මේ ධර්මයේ දකින්න තියෙන කැමැත්ත. චිත්ත කියන්නේ සිත මේ මේ සිතේ සත්‍ය දකින්න අනිත්‍ය දකින්න. අනිත්‍ය කියන්නේ බාහිර බඩු මුට්ටු නෙමෙයි. මේ මේ සිතක් කියලා දෙයක් නැහැ සිතේ අනිත්‍ය. ඔව්. සිතක් කියලා දෙයක් නැහැ සිතේ අනිත්‍යයි අනිත්‍ය කියන්නේ. සිතක් කියලා දෙයක් නැහැ මේක හැදිලා තියෙනවා දකිනවා. එතකොට මායාව පේනවා. එතකොට ඇත්ත ලෝකේ මායාව දකිනවා. එයා එයා දකින සිත ගේත් නැහැ ඒකට කොහෙත් නැහැ. මමත් මොකක්වත් නැහැ මේක වෙන දෙයක් නැහැ මේක වැඩක් ක්‍රියාසිතක් විතරයි. ඇවිදින කෙනෙක් නැහැ, යන කෙනෙක් නැහැ, කරන කෙනෙක් නැහැ, බොන කෙනෙක් නැහැ, කතා කරන කෙනෙක් නැහැ. ওই වැඩක් වෙනවා, ওই වෙනවා. ඔහි වෙනවා. ඒතර බලන් ඉන්න හිට එයා එයා කරනවා වගේ පේනවා. ඒතර එයා ওই අනෝපේ. මොකක්වත් නැහැ. කෙනා නැති වැඩේ වෙනවා. කෙනා නැති යනවා. මේක හැබැයි මේක තමන් මුලින් මුලින් උත්සාහයෙන් වීරයෙන් හදා ගන්න ඕනි ගමන. පාර ඔරුව හදා ගන්නවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඔගතරණ සූත්‍රයේ මේ අර කියන්නේ මේ මේ උල්ලුපමංව බේසිස් මේ මේ කියන්නේ ඔළුව තමා විසින්ම හදා ගන්නවා කියලානේ. ඒක තමා විසින්මයි හදා ගන්න ඕනි මේ මේ හිත දකිලා හිත ඇත්ත දකින්න එක. ඔරුව හදනවා කියන්නේ ඒක ඒක ඊට පස්සේ ගගට වැටුණා වගේ තමයි යනවා ඒක. ඒක ඒක දැක දැක යනවා. අර ගගේ යනවා වගේ ඔරුව ඊට මේ එකඩ වෙන්නනේ දඟලන්නේ. ඔගතරම සූත්‍රය මේ දැගලුවත් ඔලුව ගිලනවා කියනවනේ. දැගලුවත් ඔලුව ගිලෙනවා. අර නිස්සලෝ තිබ්බත් ඔලුව ගිලෙනවා. ඒ කියන්නේ මේක දකින්නත් ඕනේ. මුකුත් නොකරත් බෑ කරලත් බෑ. ඔතන තමයි ශුන්‍යතාවය ඇතුලේ ওই ගමන තියෙන්නේ. ඒ ක්‍රියාසිත ඔක්කොම ශුන්‍යතාවය ඇතුලේ යන්නේ. එතන තමයි කියන්නේ කතාව තියෙන්නේ. අපි මේක ඇතුලේ ගොඩාක් වෙලාවට අපි මේ ප්‍රායෝගික පැත්ත තමයි ගොඩක් පොත්වල නැහැ. ප්‍රායෝගික පැත්ත ගොඩක් පොත්වල නැහැනේ අපි හඳුරන්නේ මේ අපි අපි ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ කරනකොට කන බොනකොට හැම තිස්සෙම අපි කතා කරනකොට ඒ හැම මොහොතකදීම අපේ හාමුදුරනේ මේ අපිට අපිට දැනෙන දේ අපිට පේන සත්‍ය පේන්න ගන්න එක පොතක ලියන්න බෑ. පොතක ලියන්න බෑනේ දැන් අපි අහස දිහා බලන් හිටියත් මේක එහෙම දෙයක් තියෙනවා. මේ ඉර දිහා බලන් ඉඳලා මෙතන එහෙම දෙයක් තියෙනවා. මේ මගේ හිත නේද? හිතේ නේද මේ ඔක්කොම තියෙන්නේ මේ මේ ඔක්කොම එකම ෂණයෙන් එන්නේ පෑ. ෂණයෙන් එන්න එපා මේ වර්ණය එන්නේ කොහොමද රශ්මිය එන්නේ කොහොමද මේ ඔක්කොම එන්න එපා මේ ආයතන හයම ප්‍රශ්නේ එහෙම දෙයක් නැහැ. ඒක ප්‍රසාදනේ ඔක්කොම ප්‍රසාදනේ. සේරම වර්ණය ඇට ප්‍රසාද සාද්ද කණක් නැත්තම් සද්දෙකුත් නැහැ. ඇක් නැත්තම් වර්ණෙකුත් නැහැ. එහෙමනම් ඉරකුත් නැහැ. නේද අවුදුරේ? ප්‍රසාද හරි පුදුම මේකක් තියෙනවා මේ කතාව ඇතුලේ ඇති වෙන නැති වෙන හේතුඵල ධහම මේ කිසි තැනකට පණවන්න බෑ. මේ හේතුඵල ධහමෙන් නිරෝධයක් දෙන්නේ. හේතුඵල ධහම කිසි තැනකට දැන් ඵලයක් නේ හැමතිස්සෙම මේ අපි මොකක් හරි දෙයක් අල්ලගත්තොත් ඉර කියලා අල්ලගත්තත් ඵලයක්. එතකොට ඒ එහෙම දෙයක් නැහැනේ මේ ආයතනකින්නේ මේක හැදෙන්නේ. ආයතන නැත්නම් ඒකට ආයතන නිරෝධෝ නිබ්බානෝ කියන තැන සලායතන නිරෝධෝ නිබ්බාන. ඒ සලායතන ලෝකෝ ලෝකෝ. එතකොට ඔක්කොම ලෝකේ හැදෙලා තියෙන ආයතන නිසා. ඉතින් ආයතන එකින් එක එක එක හැමෝටම අර ඒකෙන් මිදෙන එකම තමයි. ශුන්‍යතාවය එතනමයි හැබැයි. ඒ තුල තමයි එයා ඊට පස්සේ අන්තරීක්ෂය විදින්න කියත් කෙනෙක් නැහැ. කතා කරන්න කියත් කෙනෙක් නැහැ. හැබැයි මේ මේ මේ කතා කරනවා. බලන් ඉන්න පෘථග්ජන මනසේ ස්වභාවය ඔක්කොම බාහිරනේ ඉන්නේ. මෙතන බාහිරත් නැහැනේ. අන්තිම ඇතුළෙත් නැහැනේ, සිතුවිල්ලෙත් නැහැනේ, කෙනෙක් නැහැනේ. ඒතකොට නිකන් යනකොට શબ્දයක් විතරයි. ඒක වෙනව නමුත් එහෙම දැන් මේ අපිට දැනෙන්නේ මේක ටිකක් සිවුම් කතාවක්. ඒක අපේ ඒක සිවුම් කතාවක් තියෙනවා ඒක ඇතුලේ. දැන් මේ කවුරුද මේ ඕසෝ කියලා කියනනේ. අර මේ ඔස්ට්‍රේලියාවේ. ඔව්. එයාගේ කත මොකද්ද කියන්නේ එයා ගැන? මම අර අර මේ ඔය බුරුමෙන් ගිය හාමුදුරු නමක් නේද ඔය කියන්නේ? ඔයලා මේට අවුරුදු 20කට කලින් මේ මැරිලා තින්නේ. ඔව් ඔව්. එයාගේ සත්‍ය සම්මුඛානා මොසහුගේ තියෙන්නේ නේද ඒ කතාව? මහායාන පැත්තෙන් එන්නේ මහායාන කියන්නේ ආවුදුනේ දැන් මේක මේ මං කියන එක පොඩ්ඩක් තව ටිකක් හොඳට විග්‍රහ කරලා බලන්න මහායාන කියන්නේ අපේ හාමුදුරනේ මට දැන දේ මම කියන්නේ බුද්ධක්ෂණය කියන්නේ මේ සිතේ සිතුවිලි නැති තැන බුද්ධක්ෂණයනේ. දැන් මේ මොහොතේ පොත දකින්න පොත දකින්නෙත් අතීත සිතක් ඒ ඊගා මොහොතේ බිත්තිය දකින්න බිත්තිය කියන්නේත් අතීත සිතක්. එතකොට මේකත් අතීතක් ඊගා සිතත් අතීත සිත වර්තමාන සිතක් නැහැනේ. එතකොට මෙතන ශුන්්‍යතාවයක් එනවනේ මේ සිත මේ සිතත් ඇත්ත නෙමෙයි අසිතත් ඇත්ත නෙමෙයි මේකත් පනවන්න බෑ ඒකත් නෑ බාහිරත් පොතක් නෑ බාහිරත් බිත්තියක් නෑ සිතෙත් එහෙම දෙයක් නෑ. ඒක අතීත සම්මුතියක්නේ. එහෙම දෙයක් කොහෙවත් නැහැනේ. එතකොට මෙතන මේ ක්‍රියාසිත එනවනේ. එතකොට මෙන්න මෙතනනේ බුද්ධක්ෂණේ එනවා මෙතන. පණවන්නේ නැති මුකුත් හරයක් නැති මේ අර හත් වෙනි ඉන්ද්‍රිය කියලා කියන තැන බුද්ධක්ෂණේ එනවා. ඒ කියන්නේ මේ ෂණේ හටගෙන නිරුද්ධ වෙන ෂණේටත් මුකුත් නැහැ. ශුන්‍යතාවය ඇතුලේ මේක තියෙන්නේ. එතකොට මෙතන බුද්ධක්ෂණේ තියෙනවා. මෙතන ආශ්‍රව කියලා මුකුත්ම නැති වුණ තැන බුද්ධ බුද්ධක්ෂණේ තියෙනවා. ඔතන මුකුත්ම නැහැනේ. මොහොතට අවදිය කියන තැන කිසිම දෙයක් නැහැනේ. කෙලෙස්වත් පණවන්න බෑනේ. දෙයක් තියෙනවා නේ දැන් දෙයක් තිබ්බොත් නේ ඒකට පණවන්න පුළුවන් තණ්හාව ඔක්කොම එන්නේ උපාදානයක් වෙන්නේ දෙයක් නැතිනකොට ඔහොම මුකුත්ම නැහැනේ එතකොට එතන බුද්ධක්ෂණේ තියෙනවා හැබැයි මේ බුද්ධක්ෂණේ තුල ඒ බුද්ධක්ෂණේ තුල එතන බුද්ධක්ෂණයට එන කෙනා ගාව මොහොතට අවදි වෙන කෙනා ගාව ඒක ඒතර කෙනෙක් නැහැනේ එතන පුජ්‍යලයා නැහැනේ කෙනෙක් නැහැනේ දැන් කෙනා කියන්නේ පොත දකින්න එකනේ පොත දකින්න එකමනේ සිත කියන්නේ සිතමනේ කෙනා කියන්නේ. ඒතර පොත දකින්න තැන පොතකුත් නැත්තම් කෙනා නැහැනේ. ඒතර එතන හිස්තනන්නේ එතන ශුන්‍යතාවයෙන් බුද්ධක්ෂණයනේ. ඒතර මේ බුද්ධක්ෂණය තුල තමයි මේ මහායානේ කතා කරන්නේ බුදු වෙනවා කියන්නේ. ඒ බුද්ධක්ෂණය දකින්නවා කියන එක. ඒතර බුද්ධක්ෂණය දකින්න තැන මෛත්‍රී බුදුන් දකින්නවා. ඒකට හේතුව තමයි මෛත්‍රී බුදුන් මේ මැරිලා ගිහිලා ආයේ මෛත්‍රී බුදුන් උපදින එකක් නෙමෙයි. මේ බුද්ධත්වයේ ඇතුළෙම අපි හැමෝටම දන්නවනේ එතරම් මෛත්‍රී බුදුන් ඉන්නවා කියලා. බුදුන් දැක නිවන් දකින්න කියන හවුතහා අපේ හැමෝටම දැන් මෙතන බුද්ධක්ෂණයට මම කියන හැඟීම නැති වෙනවානේ මම කොහෙවත් පනවන්න බෑ. එතකොට මේ පවර්තේනේ එන්නේ. මහා මෛත්‍රියක් නේන්නේ. මුළු ලෝකෙම තමන්නේ. මුළු විශ්වයම තමන්නේ. එතකොට මේකට තනක් නැහැනේ ශුන්්‍යතාවයනේ. මුළු විශ්වයම ශුන්්‍යතාවයනේ. එතකොට මහා මෛත්‍රිය මෛත්‍රී බුදුන්. අර බුද්ධ මෛත්‍රී වෙනවා. මෛත්‍රී බුදුන් වෙනවා. ඒතර මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා. එතකොට ඕක තමයි මහායානෙ කතා කරන්නේ. මහායානෙ කතා කරන්නේ ඔක්කොම බුදු වෙනවා කියලා. ථේරවාදීන් කතා කරනවා මෙතන සෝවාසකදාගාමි අනාගාමි කියලා අර ඵල ටික බෙදාගෙන නමුත් මහායානෙත් ඕකම තමයි නිවන කතා කරන්නේ. ථේරම බුදු වෙනවා කියලා. ඉතින් ඕකේ දැන් ගන්න. ඔව් අපේ ආමතරේ. ඔස්සේ පොඩි වදනක් තියෙනවා නොපවතින යමක් සමග සටන් කර ජයගත හැකිද කියලා අහනවා. එසේම සැබවින්ම නොපවතින මමෙක් සමග සටන් කරන්නේ කවුද කියලා අහනවා. ඒත් මම්මයි. ඒත් මම්මයි. මේත් මම්මයි ඒත් මම්මයි. අර දෙපැත්තම ඉන්නේ තමම්මයි. අන්තිර එච්චරක් වෙනස් නෑ. මමත් නෑ. ඒ වගේ ගැඹුරු කතාවක් කියලා ඒක මොනවාද? අර හිස් දැල්මක් තමයි එන්නේ ඊට පස්සේ බලන හැම දෙයක්ම හිස් වගේ වෙන්නේ. එතනත් මම එතනත් මම. එතන එතනත් මම එතනත් මම නෑ බලන්න. හැබැයි මම වෙලා අපේක මම පුදුම ගත්තා. හැබැයිම නොකවෙද නොකවෙදල මම සමග සටන් කර හැකිද කියලා ඒ සටන් කරන්නේ කවුද කියලා ඒත් මමමයි ඔව් තමන්ගේ ඉස්සරහට හතුරෙක් ආවත් එයාමනේ මම කියන්නේ එයා නැත්තම් මමත් නැහැ ඇයි ඉස්සරහ ගහක් හරි තිබ්බොත් නේ මම ගහ දැක්ක කෙනා තමයි ගහ දැක්කොත් අන්න මම ඉන්නවා දැක්කේ මම එතන මෙතන අතන දෙයක් නම් මෙතන මම දේ දැක්කේ මම එතකොට දැක්කෙත් නැත්තම් මමත් නැහැ එතනත් නැත්නම් මෙතනත් නැහැ. <laughs> අන්ත දෙක නැති රාජ්‍යත් පහින්ද අන්ත දෙක නැති. නාම රූප අන්ත දෙකත් තමයි. විඥානේත් තර වෙන්නේ ඔතනයි. එතකොට අපේ අපේ හැමදෙරේ මේ මේ මේ මහායානේ කියලා 아무තු දෙයක් නැහැ. ලා මේ මේ අපි කතා කරන තේරවාදී කියලා 아무තු දෙයක් නැහැ. නිවන ගැන හිතනවා නිවන ගැන හිතනවා නම් දෙකේම නිවන තියෙනවා. හැබැයි ඔය යන පාත් එක පොඩ්ඩක් වෙනස් වෙච්ච ටික ඒගොල්ලෝ ඒගොල්ලන් හදාගෙන තියෙන ඒගොල්ලන් ඒගොල්ලන් සමාජ සංස්කෘති රටාව අනුව මේ පැත්තෙන් අපේ ආත්මය ඔව් සමාජ සංස්කෘතික රටාව අනුව තමයි ඒ ඒ අර එක එක එක එක විදිහට වෙනස් විදිහට පේනවා අර ගල් තියෙනවා එක එක විදිහට රටාවකට නැතුව ගල් තියලා රටාවක් දැක්කොත් එතන මම ඉන්නවා රටාවක් නැත්තම් මමත් නැහැ. ওই වගේ මේ මහායානෙ අමුතු අමුතු විදිහට කතා කරනවා. <laughs> කොඩියක් හෙලවලා වහන කොඩිය දෙහෙල වෙන්නේ මගේ හිත දෙහෙල වෙන්නේ ඔන්න ඔහොම අමුතු අමුතු විදිහට මහායානෙ ධර්මය පෙන්නනවා. හැබැයි ඒක ශුන්‍යතාවය ඇතුළේදී අපිටත් පේන ගන්න ක්‍රියාසිතේදී. මහායානෙත් එතනින්ද එතනට එනවා කියන පේනවා. ඒ කියන්නේ මහායානෙන් ආවත් තේරවාදයෙන් ආවත් ක්‍රියාසිතටයි එන්නේ. ආයතන නිරෝධයකට එනවා. සලායතන නිරෝධෝ නිබ්බාන කියන පාත්‍යකට එනවා. මාර්ගයට එනවා. හරි නේද අපි ආවඳනේ? ඔව්. ඔව් එතනට එනවා. එතකොට අපිට හරිය ගැටලු නෑ. අපි දැන් ඔය ඕසෝන් විතර නෙවෙයි තව තව මහායානෙ පැත්තේ ඉන්නවා තව වගේ දියුණු භික්ෂුව ආචාන්චා ඒත් ඒ විදිහට උපමාවකද ගොඩාක් ඉදිරිපත් කරලා තියෙනවා අපිට දැක්කම තේරෙනවා මේ ශුන්‍යතාවයේ ඇතුලේ ක්‍රියාසිත ඇතුලේ තමයි ඉන්නේ. අචාන්චා හඳුරුවන්ගේ මම සමහර දේවල් දැක්ක ක්‍රියාසිත ඇතුලේ අදහස ඉදිරිපත් කරනවා. ඒ ක්‍රියාසිත ඇතුලේ අදහස ඉදිරිපත් කරා පුතර්ජන භූමිය අයට ඒක මහා අමුතුයි. ඒ අයට පුදුම සංවේදීතාවයක් ඇති වෙනවා මේ මේ කියන දේවල් දිහා. මොකද අර ක්‍රියාසිතෙන්නේ කතා කරන්නේ. ක්‍රියාසිත ගැන කතා කරන්නේ. ක්‍රියාසිතේදී මුකුත් නෑ, මමත් නෑ, කවුරුත් නෑ, ඉරත් නෑ, හඳත් නෑ, අමුතු කතාවක් කියවෙනවා. <laughs> <laughs> ඉතින් උද්දේලය නැති 아무ත කතාවක් කියවෙනවා. හැබැයි එතන මේ මේ ලෞතර සුවේ තියෙනවා. ඔය අපි බඩමුට්ටු වලින් හොයන්නේ ආයතන තියෙන නිසා ආයතන පිනවන එකනේ ලෞකික සුවේ. ඔව්. අපි ආයතනනේ පිනවන්නේ අපි මේ S2 පිනවනවා, දිව පිනවනවා, අපි කම් පිනවනවා සද්දෙන් ඊට පස්සේ අපි අපේ සුවඳෙන් පිනවනවා නහය, අපි පහසෙන් පිනවනවා ශරීරේ, සිතුවිලි වලින් මනස පිනවනවා. මේ සලායතන පිනවීමක්නේ කාම ලෝකයේ පිනවීම. ලෞකික භූමියේ පිනවීම මේ කම්සප්පනේ. ඒතකොට ඒ ඒ ඒ බාල සුවයක් නේද ආයතන පිනවීම. නමුත් ලෞතුරු සුවේ සදාතන එකයි මේක ඇති වෙනව නැති වෙනවනේ. මේක තියෙනකොට තියෙනවා තව ටිකක් වෙලාවකට ඒක එපා වෙලා තව එකක් එනවා ඒක එපා වෙලා ඊට පස්සේ තවලකට තවත් එකක් කියලා ඕක ධානමනේ ඇති වෙනව නැති වෙනවනේ මේ අනිත්‍ය ස්වභාවයෙන් සිතේ ස්වභාවයෙන් සිත පවතින්නේ සිත හට ගන්නව නැති වෙනවා ආයි තව එකක් හට ගන්නව නැති වෙනවා අරට වැඩි ඊගාව එකක් අභි අභිසංකරණයක් හොයනවා සිත අරකට වැඩි වෙනස් එකක් ආයි හොයනවා අලුත් දෙයක් හැමතිස්සම හොයනවා. ඒක තමයි සිතේ අනිත්‍ය තියෙන්නේ. වඩු මුට්ටු වලින් අපි ඒක දකින්නේ. වඩු මුට්ටු වලින් දකින්න ප්‍රතිබිම්බයම තමයි සිත. සිතේ අනිත්‍යතාව වඩු මුට්ටු වලින් හොයනවා. ඔව්. ඒක තමයි සිත එපා වෙලා තියෙන නම් වඩු මුට්ටු විසික් කරන්නේ. ඔව්. ඒක මාර කරලා සිත විසික් කරන්න යෝනි වඩු මුට්ටු විසික් කළා දාන්න. <laughs> ලෞකික භූමියේ හරි බොළඳයි. නමුත් ලෝකෝත්තර භූමියේ මේ ලෝතුරු සැපේ එහෙම වෙන්නේ නැහැ. එයා ශාන්ත සුවයක් දැනෙන්නේ. අර අත්හැරෙන සුවය දැනෙනවා. දැන් සිතක මොනවද ඔව් සිතක මොන හරි ඕනි කියලා තියෙන තද හැඟීම තියෙනවා ඒක ඒක ඒක ලැබෙනකන් යා වෙහෙසෙන්නේ ඉන්නේ. නමුත් ලෝතුරු සුවේදී එහෙම මුකුත් බාහිරත් නැති වෙනවා ඉතත් නැති වෙනවා. හරි සාන්ත සුවය. සිත ආතතිය නැති වෙනවා. හරි නිකන් ලෞකික භූමියේදී අරක ලැබුණට පස්සේ ආතතිය නැති වෙන්නේ. එතන සැපයක් තමයි පෙන්වන්නේ ලෞකික භූමියේ. නමුත් ලෝකෝත්තර භූමියේදී මුලින්දම්ම සැපයක් වෙන්නේ. ඕනි මුල ඉඳන් මේක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඒක සුවේ එක ඒකට යන්න තමයි අමාරු වෙන්නේ. ලෝතුරු සුවේ ඒකයි සදාතනිකයි කියලා කියන්නේ. ඒක සදාතනික සුවයක්. ඒ කියන්නේ ඒක යා මරණත් යාට සුවයක් දැනේ. ඒක මරණයක් කියලා ගන්න නැහැ නේ. ඒකත් සිතුවිල්ලක්. මේ හැම මොහොතේම හැම ෂණේම සිද්ධ වෙන දෙයක ශාරීරික පොළොවට පස්සේ නේ මරණයක් වෙන්නේ නැහැ නේ. එතන සිතක් නේ නැති වෙන එක මරණේ පනවන්නේ. කය පොළොවට වලන එක නෙමෙයිනේ මරණය කියන්නේ සිත නැති හින්දානේ. එහෙනම් සිතේනේ මරණය සිද්ධ වෙන්නේ. එහෙනම් සිත හැම මොහොතෙම මැරෙනවානේ. එහෙනම් හැම මොහොතෙම මැරෙන එක මරණයක් ඔය අපි කතා කරන භාෂාවේ වරදන්නේ. මරණ හැම මොහොතෙම එකක් වෙන්නන්න එපා එහෙනම්. ওই සිත හැම මොහොතෙම වෙනස් වෙනවා. එහෙනම් ඔයා කලින් හිටපු එක්කෙනා නෙවෙයි ඔයා දැන් මැරිලා දෙයක්. දැන් ඔයා අලුත් එක්කනේ. එතකොට ආන්න හිතෙනවා. එහෙනම් ඔයා හැම මොහොතෙම මැරෙනවානේ. මේ මරණය හරි ඇත්තටම මරණය කියන එක අපි සම්මුති ලෝකේ කතා කරන්නේ ශරීරය පොළොවට පස්සෙනකට ගැට ගහලා. ඒ ඒ සමාජයෙන් ඒක ඇවිල්ලා මේ අපි සම්මුතියෙන් හදාගත්ත එකට අපි යන්නේ. උපත මරණ දෙකක්ම නැති වෙනවා. එතකොට එයාට සුවයක් දැනෙන්න ගන්නවා. එතකොට දැන් සපක් කියන එකක් අවශ්‍යත් නැහැ. දැන් මේ මොකක්වත් එහෙම තිබ්බ ඒක අනිත් එක ඊට වැඩිය බලන්න හිතෙනවා දැන් ලෝකෝත්තර මාර්ගයේ ඉන්න කෙනාට මේ දුක කොහොමද කියලා බලන්න හිතෙනවා දැන් දැන් අපි දුක අපක ඉන්නවා කියලා ලෝකෝත්තර මාර්ගයේ කෙනාට හිතෙනවා දුක බලන්න ඕනේ දුක සැප වේ. ඒක ඒක නෑ ඔව් ඔව්. ඒක වාර කතාව. ලෝකෝත්තර භූමියේ ඉන්නේ කියලා බලන ඔය දුක විත්ත කොට කොහොමද? ඊක පොඩ්ඩක් බලන්න දුක වෙන සැප නැතුව. ඒක වාර කතාව. සැපද සැප දුකද සැප කියලා හිතෙන්නේ නේ. ඒක 아무තු කතාවක් ඒක. ඔව් ඉල්ලන් කාලාවේ වැඩක් තියෙනවා. <laughs> ඉල්ලගෙන කතාව. හැබැයි ඇත්තටම මේ ලෝකෝත්තර භූමියේ ලෝතුරු සුවේ ලේසි නැහැ කෙනෙකුට විඳින්න. එතනට එන්න ලේසි. අපිට මුකුත්ම දන්නේ නැති කෙනෙක් එතනට ගන්න එක ලේසි නෑ. ඒ කියන්නේ ඇත්තට මේක අවබෝධයෙන් එන්නේ. ප්‍රඥාවන්තයන් ප්‍රඥාවන්තයන් ආයන් ධම්මං ඥායන් ධම්මං ප්‍රඥාවන්තයාටනේ මේ ධර්මයේ තියෙන්නේ. ප්‍රඥාව කියන්නේ මේ දැනුම නෙමෙයිනේ. ප්‍රඥාව කියන්නේ මේ සිතේ අනිත්‍ය දකින එක නෙමෙයි. දුකෙන් මිදෙන වග තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ධම්මචක්කපවත්ත සූත්‍රයේ මුලින්ම දේශනා කරන ඒකේ පිළිම්ම තියෙන චතුරාර්ය සත්‍යය. දුකෙන් මිදෙන වගනේ. එහෙනම් දුකෙන් මිදෙන වගම තමයි අනිත්‍ය සිතේ දකින්නේ. ඒක ඊට පස්සේ අනත්තයක් කරන සූත්‍රයෙන් දේශනා කරන දෙවෙනියට. එතකොට ඒකේ තියෙන අනිත්‍යයක්. අනිත්‍යං දුක්ඛං අනාත්මං. බුදුහාමුදුරණ මාරු තැන්ට ටොක්ක්ක් අයින්නේ. හැබැයි මේ අපි බුදුහාමුදුරුවෝ කියලා කිව්වට ඇත්තරම සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයේ ලබනවා කියනකොට අපිටත් බුද්ධත්වයේ තමයි මේ එන්නේ. නමුත් අපිට අර සම්මා සම්බුද්ධත්වේ පණවන්න බෑ. මොකද අපි අපිට මේක අපි මේ තව කෙනෙක්ගෙන් අසා දැනගන්න එකක්නේ. අපි පොතකින් පොතකින් බැලුවත් ඒක අසා දැනගන්න එකක්නේ. අපිට කියලා දැනගත්තත් ඒක අසා දැනගන්න එකක්නේ. ඒතර අපි සම්මා සම්බුද්ධත්වයේ අපිට අපිට එහෙම එතනට කතා කරන්න බෑ. අපි තව කෙනෙක්ගේ පණිවිඩය අරගෙනයි මේ මේ සත්‍ය අවබෝධ වෙන්නේ. එතකොට අපි බුද්ධ සිත තමයි අපිටත් එන්නේ. නමුත් ඒක සම්මා සම්බුද්ධ නෙමෙයි. නමුත් ඒක බුදු සිතක් තමයි. බුද්ධක්ෂණය තමයි. අපිටත් බුදු සිත තමයි ආවේ. බුදු කියන්නේ මේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි සම්මුතියක් නෙමෙයි. බුදු කියන්නේ මුකුත් නැති තැන. මුකුත් නැති තැන. ඔව් අපේ හඳුනේ. මේ නිවන් එක නිවන් දැකීම හඳුනනවද? කවුද? නිවන් දැකීම හඳුනන. නිවන් දැකීම නෙමෙයි නිවාත නිවාතාප හඳුනනේ. ඒවා තාම නෙවෙයි. ඒ හිමාලයේ ඉඳලා දැන් අවුරුදු 8කට කලින් ආවේ. එයා ඉන්නේ 8කනේ අවුරුදු 6ක් කොහෙද ලංකාවට ඇවිල්ලා දැන්. ඒ පුංචි කාලේ අවුරුදු අවුරුදු 5 3 4 ඉඳලා තියෙන්නේ. ඒ හිමාලයේ තියෙන ලොකු ආශ්‍රම තියෙනලු මේ මාර්ගේ වඩන. ඒ ඒගොල්ලෝ ගා මාර්ගේ වඩලා ඒ සත්‍ය අවබෝධ කරලා ඒ කියන්නේ හැම හැම හැම ධ්‍යාන මාර්ග හැම එකම දී බව ඔක්කොම වඩලා තමයි මාර්ගය අසංකල්ප ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒක ලංකාවේ යනකොට ඉංග්‍රීසි සිංහල වචනක්වත් බෑ. අන්තිමේ හින්දිනේ නෑ. මේ එයා අවුරුදු 35 මම අපේ ආරම්භයට ඇවිල්ලා ගියා. මේ ඇවිල්ලා ලංකාවේ ඇවිල්ලා ඊට පස්සේ නාවුනේ නැවතිලා පැවිදිලා වුණා මේ ඕර උපසම්පදා වෙලා කුරුණාගල පැත්ත ගිහිල්ලා දැන් කැරේක නැවතිලා හිටියේ. පස්සේ මෙයා මේ බණ සිංහල එහෙම ටග්ගල අල්ලගත්තා. අල්ලගෙන දැන් දේශර පවත්නවා. මේ දැන් තියෙනවා 40 දවසකට ඇවිදලා. මේක නම මොකද්ද නම මොකද්ද අපි හඳුනන කිව්වේ? නිවන් දකින්න කියලා ගමන හරි ඉන්ටර්නෙට් එකේ. නිවන් දකින්න. ඔව් නිවන් දකින්න. ඔක්කොම ආය හරියටම කියන මාර්ගය. ඔව් අර ටික ඔක්කොම හරියටම මාර්ගයේ හර තව ටිකක් විනිවිදව කවදාරි කෙනෙක්. හැබැයි එයා මේ මේ පිටකේ සූත්‍ර කම් වැඩි පැහැදිලි කරන්නේ නැහැ. ආයෝනික ප්‍රැක්ටිකල් ක්‍රමේ තමයි එයා කතා කරන්නේ. ඒකට තමයි වැදගත් වෙන්නේ. ඔව් අනික ප්‍රැක්ටිකල් මොකක්ද? හැමදෙරේ මේ මේ ඊයේ පෙරේදා තිබුණා අපේ මේ අපේ ඥානවීර හාමුදුරුවන්ගේ ශුන්්‍යතාවය ගැන පැහැදිලි කිරීම අර සුල්ල සුන්වස සූත්‍රයයි මහා සුන්වස සූත්‍රයයි. නමුත් එතනත් හැබැයි මම නම් දැක්කේ ආසවක්ඛ්‍යා ඥාන ටිකක් අඩුයි පැහැදිලි වෙනවා කියලා. එතන විහරණයට වැඩිය සමාපත්තිය පැත්තට බර උනේ. සමාපත්තිය යා ඒගොල්ලෝ කියන්නේ ඔව් ඒගොල්ලෝ මේ වර්තමානයේ සිතිවිලි ගෙන යන යන දෙක දැක ඉන්නේ කියන්නේ. හිතක් <laughs> දකින්න කියලා කියන්නේ නැහැ. ඒක නෙවෙයි. ඒක දැනෙන්න පඩාගෙන ස්කන්ධේ පංච උපාස්කන්ධ කඩා ගන්න විදිහ කියන්නේ ඒගොල්ලෝ. ඔව් ඇත්ත ඇත්ත අපේ හැමෝම. ස්කන්ධ ඒකන ගැඹුරු දෙන්නේ. ඔව් අපේ හැමෝම කියන එක හරි. හැබැයි මේ ස්කන්ධත් හැමෝමනේ මේ මේ ආයතන වගේම ඇති වෙන එකක්. උප්පත්තියෙන් එන එකක් නෙමෙයි. පොඩි ළමයා ඉපදුනාට පස්සේ ආයතන හැදෙනවා වගේම තමයි ස්කන්ධෙත් හැදෙනවා. ඒකත් නැති ඒකත් මේ පවතින එකක් එහෙම නෙමෙයි. ඇති වෙනව නැති වෙනව. කිසිම දෙයක් පවතිනේව නැහැ මෙතන කතාවේ. ඒකෙන් අර මේ මූලික ස්වභාවය කල් පෙන්වන්න දෙන්න ඕන කෙනෙක් හිර වෙනවා අන්තිමට. ඔව්. මේ දේශනාවල්. ඔව්. අර ඥාන විරාමඳුරගේ හිර වෙනවා. ඔව් හිර වෙනවා. ඒකදී හිර වෙනවා. අනිත් එක තමයි ධම්ම ජීව හාමුදුරගේ හිර වෙනවා මේ පරයන්කෙට. පරයන්කෙට. ඒක තේලා තිත කළා හාමුදුර හිර වෙනවා. තිත කළා හාමුදුර කොහොමද? එතන හිර වෙනවා. ඒක මම බැලුවා. සමන්තවත් හාමුදුර හිර වෙනවා. සමන්තවත් හාමුදුරගේ මම දන්නවා ඒක හිර වෙලත් කොහොමද යන්නේ. එතන මේ සමස්තජන කමින්ම පටලවනවා. ඕන කමින්ම සමහරලාට දිවි ලෝකෙත් යවනවා ඕන කමින්ම කතාව දානවා. අර වර්තමානයේ හොඳට කඩලා පෙන්නන්න ගිහින්දා මේ මේක හරියට මේ ඉන්නේ කොතනද කියලා හොයාගන්න බැරි වෙනවා නා. ඇත්තටම මේ ඒක අපරාධයක් එහෙම වෙන එකක් නේද? හැමෝම ඩග්ගල විනිවිදව මේ දකින්න එක පේන. අපි අර්ණ ධම්ම හාමුදුරුව මොනවා වුණත් උත්සාහ කරන්නේ ප්‍රායෝගික පැත්ත කතා කරා. ඔව් අරණ ධම්මහාමුදුරන්ගේ එකම ප්‍රශ්නේ තියෙන්නේ අර පොඩ විනය පැත්තේ පොඩ්ඩක් අරණ ධම්මහාමුදුරෝ ටිකක් අර ආසවක්ඛ්‍ය ඥානෙ ඒත් යන්නේ ගොඩක් පැහැදිලි කරගෙන. ආසවක්ඛ්‍ය ඥානෙ ගොඩක් පැහැදිලි කරන්නේ නැහැ. ඒකට ඒකෙන්ම තමයි පිරිහීමට එන්නේ තම තමා. ගොඩක් අයට ආසවක්ඛ්‍ය ඥානෙම තමයි මෙතන වැදගත්. මේ කෙලෙස් ෂේ වෙන පැත්තට කතා කරන්න ඕනේ. ඒතකොට සමාංගික කෙලෙසුත් හැබැයි ඒක ඇත්තම කතා වෙනවා. එතකොට තමන්ගේ අර ඉහළ දාගෙන ඉන්න තැන වැටෙනවා. ඒකයි වැඩි තියෙන්නේ. ඒතර මාන්නයක් තියෙනින්ද ඒක කතා කරන්නේ එතකොට යාගේ කෙලෙස් ගැන කතා කරන්න වෙනවනේ. දැන් මට කෙලෙස් තියෙනවා. දැන් මට කෙලෙස් තියෙනකම් මම මේ මාර්ගය තුල අවසානයේ දැකලා නැහැ. අන්න එතනට එන්න වෙනවා. කියන්න වෙනවා. එතකොට එයාගේ කෙලෙස් අනිත් පැත්තට නැත්තම් කෙලෙස් කතා කරනකොට පේන්න ගන්නවා. අනේ හාමුදුරනේ මේ තියෙන කෙලෙස්නේ. ඔව් මේ තියෙන කෙලෙස්. එන හාමුදුරනේ අපේ හාමුදුරු තා නෑ මමත් හාමුදුරු කියලා. ඔක කියන්න වෙනවා. ඕක කියන්නේ මොකද දැන් අනිත් එක්කෙනාට පේනවා මෙයා කියනකොට දැන් අරයක් දිනුනු මට්ටමකින් නැත්නම් ඒක අහන්නේ නැහැ එයක් දිනුනු ගිහියෙක් වුණත් දිනුනුයි ඒකවල යටත් පේන ගන්නවා ඒතකොට මෙයාත් තියෙනවා යටත් පේන ඒතකොට අරයට ඉහළ තැනට ඇති වෙනවා ඒතකොට ඒකට කැමති නැති හින්දා මාන්නි තුල ඉන්නවා කෙලස් ගැන කතා කරන්නේ නැහැ ගොඩක් ආමුදුනට ওই ගැටලුව තියෙනවා කෙලස් ගැන කතා නොකර අවසානයේ කතා කරන්නත් බෑ ඕකයි උතන පැටලුව පටිනිස්සක් ගන්න පස්සනාවට එන්නේ කෙලස් ඒ වුණාට පස්සේ එයාට එයාටම ප්‍රත්‍යක්ෂ වෙනවා ඥානෙට මට දැන් කෙලෙස් නැහැ කියලා. මම කිසිම දෙයකට මෙහෙම සැලෙන්නේ නැහැ කියලා. මගේ දැන් මෙතන මේ මොහොතේ මරණය වුණත් එකයි නේද කියන්නේ. නමුත් ගොඩක් අය ඒක හිතට අරගෙන හිස්ලුවට කියන්න ගියාට හරියන්නේ නැහැ. කෙලෙස් ඡේ වුණාට පස්සේ කියනකොට මොකටම ඒක දැනෙනවා. ඒකේ විදිහටම එතකොට අනිත් අයටත් කියවෙනවා. එයා කියනවා බය නැතුවම කෙලස් තියෙන කම් මේක වෙන්නේ නැහැ කියලා. කෙලස් තියෙන කම් මේක වෙන්නේ නැහැ කියලා කවුරු හරි හඳුනනමක් කියනවා නම් මං හිතන එයා හඳුරු මේ නිවැරදිව ධර්මයේ පැහැදිලි කරන හාමුදුරුවක් වෙනවා. කවුරු හරි එහෙම කියනවනම්. හැබැයි මෙතන ඒ අනුව බලනකොට අපේ සුභූති හාමුදුරුව මේ ළඟදී ඉදිරිපත් කරා මනුස්ස ලෝකයේ ඉන්නකන් නිවන් දකින්න බෑ කියලා. මතකද අපේ හාමුදුරුවෝ? ඔව්. ඔව් ඒක හරියටම හරිනේ. මනුස්ස ලෝකයේ තියෙනවා නම් ඊට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ තියෙනවා නිර්යස් තියෙනවා. ලෝකයේ තියෙනවා නම් ලෝකයේ තියෙන තාක්කල් ලෝකයෙන් මිදලා නැහැ නිවන් දැකලත් නැහැ. මනුස්ස ලෝකේ ඉන්නකම් නිවන් දකින්න ඔය කියපු ටික හරියටම හරි. ඒක හේතුඵල ධර්ම හොඳට පෙන්වුවා. ඒ ඒ දේශනේ මම බැලුවා. ඇහුවා. ඒ සුගතේ හමුදුරන් ඒ දේශන විශිෂ්ට ඒක හොඳයි. ඒ වගේ දේශනා තමයි ඉස්සරහට එන්න ඕනේ. ඒක විශිෂ්ටද අපිට ධර්මය අවබෝධ වුණාට ධර්මයේ අපිත් ඒකට භාෂාවකට කන්වර්ට් කරන්න එපා. දකින්න දේ දකින්න දර්ශනේ භාෂාවකට ඉදිරිපත් කරන්න ඕනි. අනිත් අයටත් එතකොට තමයි ඒක හරි මේක තමයි මේ කියන්නේ මේක වැදගත්ම දේ කියන එක යාළුවට දැනෙන්න ඕනේ. මේක තමයි වැදගත්ම තැන කියන එක දැනෙන්න ඕනේ. ඒක අර මම ඒක සුභිත හමුදුරන්ගේ ඒ මනුස්ස ලෝකයේ ඉන්න කන් නිවන් දකින්න බෑ කියපේ ගොඩක් වැදගත්. මොකද පෘථග්ජන භූමියට ඒක තමයි දැනෙනවා ගොඩක්. මේක මනුස්ස ලෝකෙද? දැන් තිරිසන් සතත් ඉන්නේ මෙතනද? එහෙනම් මේක තිරිසන් ලෝකෙද? එහෙනම් මේ ලෝකෙ ඔක්කොම එකටද තියෙන්නේ. එහෙනම් දිව්‍ය ලෝකෙත් මෙතනද? ඕක ඔක්කොම ටික එකට එනවා. ඊට පස්සේ මේක මනුස්ස ලෝකෙත් නෙමෙයි වෙනවා. දිව්‍ය ලෝකෙත් නෙමෙයි වෙනවා. ලෝකේ ඉන්නකන් නිවන් දකින්න බැරි වෙනවා. බුදුව තරන්නේ හවුදරේ. ඔව්. ඇත්ත හවුදරේ. අපි හවුදරේ. ඒක තරක්ම දැන් නම් අර ආගෙන තේරුම් ආලාරමික පුරුදු කරනවා දැන් අර ගැඹුරක් තේරෙන්නේ නැහැ. දැන් අර මේක පොස්ට් එක අපේ තියෙන මොඩකම වලට දීලා තියෙන මොදි. නෑ නෑ. කලින් නම් ගැඹුරුයි මේවා එන්න තේරුම් ගන්න ඕනේ මේවා එන්න කොහොමද. ඔව්. මුලින්ම දෙන්නේ දැන් අර මේවා ප්‍රැක්ටිස් පුරුදු කරලා කරලා මේවා අර කීරම නිකන් මොඩියුල් කතාවද දැන් තේරෙන්නේ. සමහර වෙලාවට හාමුදුරනේ පර්යංකෙත් වටිනවා. පර්යංකෙත් වටිනවා හාමුදුරනේ අපිට ඒක අත්හරින්න බෑ. මොකද මේක කෙරවලට ආපු කෙනාට වටිනවා. මම ධම්ම සංගීකරණේ අවසානයේ භාවනාව ඇයි තියෙන්නේ කියලා බැලුවා. දැන් දර්ශනේ මේ ටික ඔක්කොම එනවනේ. ශුන්‍යතාවයටත් එනවනේ. දැන් මේ ආසවක යන්නේ මේ දර්ශනේ මේ ටිකත් ඔක්කොම පැහැදිලි කරනවානේ. දර්ශන අවබෝධය කියන්නේ ඒකනේ. දර්ශන සමාපත්තිය කියන්නේ ඒකනේ. දර්ශන සමාපත්තිය තියෙන කෙනාට මේ අවබෝධය එනවනේ. ධම්මසීන ඥානෙ තියෙනවානේ. නමුත් හාමුදුරනේ ඇයි මේ අපේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ භාවනා පහතබ්බා කියලා මේ උද්දම් භාගී සංයෝජන ප්‍රහීන වෙන තැනට කියන එක එහෙම තියෙනවා ධම්මසංගීකරණේ. මම ඒක පොඩ්ඩක් බලනකොට මට තේරුණා ඇත්තටම මේ පර්යංකෙත් මේකේ හිතට වැදගත්. මොකද බුදුන් වහන්සේ ගොඩක් වෙලාවට සංඥා වේදිතේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නේ. මම ගොඩක් බලලා තියෙනවා. අபிසංකා නිරෝධ සමාපත්තිය කියලා වචනයක් විතරම බුදුන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද හැමතිස්සම ආනන්දට කියනවා ආනන්දය මම පෙර දිනත් සිටියේ අද දිනත් සිටියේ ඊට පෙර දිනත් සිටියේ සංඥා වේදිතී නිරෝධ සමාපත්තියට සමවැදලා කියනවා. එතනදිත් හොඳටම පැහැදිලි වෙනවා මේ කියන්නේ වාඩි වෙලාම නෙමෙයි. සතර ඉරියව්වෙම තමයි. නමුත් සංඥා හැම සංඥාවක්ම සත්‍ය දැකලා නිරෝධ වෙනවා. බුදුන් වහන්සේ ඒ බුදුන් වහන්සේගේ නුවණින් හැම සංඥාවකම සත්‍ය දකිනවා. ඒක නිසා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය සමවැදිලා ඉන්නවා. ඒ කියන්නේ කිසිම දෙයකට කම්පනයක් නැහැ. අකම්පනයක්. ඒ කියන්නේ චංචල කම්පන නැහැ සිතේ. හැබැයි මේක තමයි පරයන්කේත් අවසාන කෙරවලේ තියෙන්නේ. පරයන්කේ හුස්ම දිහා බලන් හිටියත් අවසාන කෙරවලේ තියෙන්නේ අරූපේ. අරූපේ කියන්නේ ඔතන. කම්පනයක් නැහැ. ඒ කියන්නේ අතුලාන්ත මේක ඔටයක් ඔටයක් ගැඹුරු තැනක් මේ. නමුත් මේක මේ ප්‍රඥා මේක මේ මේ දැන් දැන් ශුන්‍යතාවය දකින්නකොටත් ඒක තමයි. මේ දර්ශනය දකින්නකොටත් එනේන හැම නිමිත්තක්ම අනිනිමිත්ත වෙනකොට එයා ඉන්නේ සංඥා වේදේ තියෙන සමපක්කේ. එතන ඉන්නේ. එතන ඉන්නේ. ඒ කියන්නේ කිසිම දෙයක් එයාට මේ ලෝකයක් ගහක් කොලක් එහෙම කිසිම නැංගීමක් නැහැ. ක්‍රියාවක් විතරයි හැම එතන තමයි නියෝ සමාපත්තිය. හැබැයි ඒක සමාපත්තියක්. ඒක ශුන්‍යතාවයේ සමාපත්තියක් කරගෙන ඉන්නවා. අර විහරණය කියන්නේ විහරණය කියන්නේ ගෙවි ගෙවි යනවා. විහරණය ඇතුළේ තියෙනවා. සමාවෙලා කියන්න සමාවෙලා. කියන්න කියන්න. මේ අනාගත විහරණ තමයි 75ක මේ ශුන්‍යතාවය ඉන්නේ නේ. ඇහුණා සාමි. අනමිත් අපිට සුන්නත කියන ස්වභාවය තුළ වැඩිම කාල සීමාවක් ඉන්නේ අනාගාමී කෙනානේ. ඔව් ඇත්ත. සාමාන්‍ය අනාගාමී භූමිය. ඇත්ත හම්බුනේ. හරි හම්බුනේ. හැබැයි හවුදර මේ ධර්මයේ දන්නේ නැති කෙනාට එන්නේ නැහැ. ඒක එන්නේ මේ මිත්‍යා දෘෂ්ටියක් එක්කලා එන්නේ. ඒක දර්ශනයක් නැහැනේ මේ මේ ලෝකෙ මිදිලා නැහැනේ. බාහිර ඇත්ත වෙලානේ ආ ඉන්නේ. මොකද ඕක පොට්ටපාද ඕක තියෙනවා. පොට්ටපාද අන්තිමටමත් අහනවා. තේරම බුදුන් වහන්සේගෙන් අහගෙන සංඥාව ගැන ඔය නිරෝධයට ගිහින එක ඔය කියනවානේ විවේකද පිරිසුකු සුකුම සත්ව සංඥාවේ ඉඳලා යනවා ඊට පස්සේ ආකින්ඥායතන පිරිසුකු සුකුම සත්ව සංඥාව කියලා එතනටම එනවා ඒ කියන්නේ ආකින්ඥා කියන්නේ කිඤ්ඤ නැති කිඤ්ඤ ඒ කියන්නේ මේ සංඥාවක් නැති තැනටම එනවා ඒ එනවා පොට්ටපාද ඇවිල්ලා ඒත් අහනවා ස්වාමීනි දැන් ආත්මය කොහෙද තියෙන්නේ කියලා අහනවා බුදුන් වහන්සේගෙන් එතකොට බුදුන් වහන්සේ කියන පොට්ටපාද ඔබට මේක වැටහෙන්නේ නැහැ කියලා එතකොට ඒකට හේතුව තමයි මෙයා ඉන්නේ ආත්මයක් තුල ඒ. ඒ කියන්නේ දැන් ඔය මේ ධර්මයේ දන්නේ නැති කෙනා හිතනවා බාහිර දෙයක් තියෙනවා කියලා. බාහිර දෙයක් තියෙන එක ශුන්‍ය වෙලා. මම මම මම ඉන්නවා ශුන්‍ය වෙලා. එයා ඉන්නේ ශුන්‍යතාවය වෙනස්. එයා ඉන්නේ එයා ඉන්නවා ශුන්‍ය වෙලා. දැන් මෙතන එයා නැති වෙන ශුන්‍යතාවය තේරෙන්නේ. ඒක දෙකක්. එයා ඉන්නවා. එයා ශුන්‍ය වෙලා. මෙතන එයා නැති වෙන ශුන්‍යතාවය වෙන එකක්. අපේ මේ මේ ලෞකික මේ මේ මේ බුදු සමය තුළ පෙන්වන තුන මේ බුදුන් වහන්සේ දේශනා කරන ලෝකෝත්තර භූමිය ගොඩාක් සියුම් මේ වෙනස පේන්න පේන්නන්න අමාරු වෙනවා එතකොට. ආත්මයක් තුළ අරයා ඉන්නවා. අරයා ඉන්න ඕක හොඳට ප්‍රශ්න කරනකොට තමයි තේරෙන්නේ. එතකොට එයා ශුන්‍ය වෙලා කියලා එයා හිතන්නේ. එයා ඉන්නවා. ශුන්‍ය වෙලා එයා ඉන්නවා. දැන් මෙතන එයාම නැහැ. කෙනෙක් නැහැ. බුදුන් වහන්සේ පෙන්වන්නේ බුදුන් වහන්සේ පෙන්වන්නේ මෙතන මේ මෙතන ශුන්‍යතාවයේ ඇතුලේ සමාපත්තිය කියන්නේ ඔතන ඉන්නවා. කිසිම දෙයකට කම්පණය නැතුව ඒක සමාපත්තියක්. ඒක ලෝකෝත්තර භූමියේ තියෙනවා. සමාපත්තියක් එහෙම ඉන්න පුළුවන්. නමුත් ඒක විහරණයක් වෙනවා. ඒ ශුන්‍යතාවය ඇතුළ ආශ්‍රංශය වෙන එක විහරණයක්. ශුන්‍යතාවයේ තුලත් විහරණයක් තියෙනවා. ශුන්‍යත විහරණය කියලා ඒකට කියන්නේ අරක ශුන්‍ය සමාපත්තිය. සමාපත්තියක් කරගෙන ඉන්නවා අරක. ආ ලෞකික සමාපත්තිය තියෙන ප්‍රථම ධ්‍යාන ධ්‍යාන සමාපත්තිය කියන්නේ. ඔව්. ඒ වගේ ශුන්‍යතාවයේ සමාපත්තියක් කරගෙන පාවි පාවි ඉන්නවා. ශුන්‍යතාවය ඇතුලේ ඉන්නවා. ඒ දැන් මේ ශුන්‍යතාවය තමයි හැමතැනම තියෙන්නේ. ඒකට කැමති වෙලා ඉන්නවා. සමාපatti කියන්නේ ඒකට කැමති වෙලා ඉන්නවා. ශුන්‍යත සමාපත්තියට සමවැදිලා ඉන්න. එතන ඉන්නවා. අතන තියෙන ශුන්‍යත විහරණය. ඒ කියන්නේ එයා නිවන් මග යනවා. එයා නිවන් දකින්න යන්නේ විහරණේ. ශුන්‍යත විහරණය වෙනයි. දැන් නිවන් දැකපු කෙනා සමාපatti ඊට පස්සේ ඉන්නවා. දැන් තේරෙනවද අපි හැමදාම? ඔව්. ශුන්‍යත විහරණයට නිවන් දකින්නකන් යන්නේ. නමුත් නිවන් දැක්කට පස්සේ ශුන්‍ය සමාපත්තියේ ඉන්නේ. ඔව් අය <laughs> ඒක හරි බුදුමනේ දැන් දැන් තේරුණානේ සමාපත්තියට එන්නේ නිවන් දැක්කට පස්සේ ඒකයි මේක අනිමිත්ත මේක චේතෝ විමුක්තියට එන්නේ අනිමිත්ත ශුන්‍යත අප්‍රණිත චේතෝ විමුක්තියට එන්නේ ඔව් <laughs> අවසානයේ එනකම් ලොකු අවබෝධයක් ඇති වෙන්නේ එතන අවසානයේ හැබැයි යන්නෙම විහරණේ තමයි නිවන් දකින්නකම් හැබැයි බුදුහාමුදුරන්ට කියන්නේ නැහැ ශුන්‍යත විහරණයෙන් හිටියයි කිය බුදුන් වහන්සේ ශුන්්‍යත වෙරණට ගිහින් ඉවරයිනේ. බුදුන් වහන්සේ ශුන්‍ය සමාපත්තිය සමවැදිලා ඉන්නවා. රහතන් වහන්සේ රහත් වෙලා ඉවරයිනේ. ඊට පස්සේ විහරණය පනවන්නේ නැහැ. ශුන්‍ය සමාපත්තියට සමවැදිලා ඉන්නවා. දැන් මේ අපේ මිනිස්සු ශුන්‍යත සමාපත්තියට සමවදින්නේ ශුන්‍යත විහරණයත් එක්කම. ඒක ඉන්නේ ඒක උදුම කතාවන්නේ. ඔව්. ඔව් ඒක හොඳටම තේරෙනවා තමයි තේරෙන්නේ අපි ඉන්නේ ශුන්‍යත විහරණයේ කියලා. හැබැයි අපිට සමාපත්තියක් කරගන්න පුළුවන් ටික වෙලාවකට. ඉතින් එතන එතන හිත තියාගෙන ඉන්න පුළුවන්. එහෙම කරන්න ගියොත් ඒකටත් අහුවේ කියලා මට හිතෙනවා. ඊට පස්සේ ඔව් ඒකට ඊට පස්සේ අබ්බහ වෙනවා කියලා නේ. ඉතින් එතන අර දිවිලෝ අර ඔය එතනනේ කියන්නේ ඔය මේ ලෞතුරු සුවේට අබ්බහ වෙනවා කියන්නේ. එතනට තමයි කැමති වෙලා. නිවන් දැක්ම අහුරු පෙන්නන ගොඩක් අනාගාමී කෙනා හිර වෙන දැන් පෙන්නනවා. ඔව් එතන තමයි පෙන්නන්නේ. අර ඒක තමයි අවිද්‍යාව ප්‍රහීන පෙන්නන්නේ උතන. අර මාත් කියන උත්සාහයේ සංයෝජන ඔව්. කාම උතන කියන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා. එතකොට මාන උද්දච්ච අවිද්‍යාව කියලා උතන පෙන්නන්නේ ඇයි කියන එක එතකොට තේරෙනවා මෙතනටත් අහු වෙනවා කියලා තේරෙනවා. උතුරුසු වේට අහු වෙනවා ශුන්‍යතාවයට අහු වෙනවා ඕවට අහු වෙනවා. ඔව්. ඔව්. එතකොට ඒ කියා කියාකාර කියාකාර පිට නෝලි ලකින්නේ නැහැ අපි අතහැරෙන්නේ අපි අතහැරෙන්නේ අපිට මේක මේක කී එක තමයි ඒ කියන්නේ යතුරු වගේ තමයි වාහනයක් ස්ටර් මේක කී එක තමයි කෙලෙස් ඔව් කෙලෙස් තමයි කී එක මේ නිවන් මාර්ග කී එක තමයි කෙලෙස් ඒක තමයි විතරාගී විතදේශී කියන වචනේ කාර්යයටම විතමෝහි කියන එක මේ මේක තමයි නිවන පනවන්න තියෙන තැන කෙලෙස් කෙලස් තමයි මේ කී කෙලස් නැතිනම් තමයි මේක අවසානේ දැක්කම. නේද අපේ හඳුන හරි නේද දැන් අපේ හඳුන අද දවස් අපේ හඳුනට ඇත්තට අලුත් දේවල් එන්න එන්න අපේ හඳුනට එකතු වෙනවා නේද? ඔව් ධර්ම සාකච්ඡා හුඟක් වැදගත් අපේ හඳුන. මේ ලෝකේ තියෙන වටිනාම මේ දේ තමයි මේ ධර්ම සාකච්ඡා. මොකද අපේ ඇතුලේ හිර වෙලා තියෙන සුද්ධ වෙන්නේ ධර්ම සාකච්ඡාව තුළ. ඔව් ඒක ඇත්ත අපේ හඳුන. ඔව් ඒක නිදාසේ කායද නිවිල නිදාසේ යන්න කියන ගමනක් තියෙනවා. ඔව් අප්ලා හොඳයි. අර ගොඩක් අයට තේරෙන්නේ නැහැ ඔතන ශුන්්‍යත විහරණේ ශුන්්‍යත සමාපත්තිය තේරෙන්නේ ඔය දෙක තේරෙන්නේ නැහැ. ඔව් දැන් මාර්ගයේ ඉන්න අයට තමයි ඉතින් මාර්ගෙත් ගොඩක් අය නැහැනේ හවදරනේ. ලෝකේ අද අපේ රටේ ඉන්න ජනගහනේ කී දෙනාද මාර්ගයේ ඉන්නේ. ඒක ඒගොල්ලොත් හිර වෙනවා නම් අපරාධයක් නේ නේද? නේ. ඒ අතර හොඳ කතිකාවතක් තියෙනෝනේ මේ විවෘත කතිකාවතක්. දැන් අපිට විවෘත වේදිකාවක් නැහැනේ අපිට අපිට නැහැනේ බෞද්ධානාලිකාවේවත් මේ ධර්ම මාර්ගයේ දියුණුව එකට වෙලා සාකච්ඡා කරන දේශනයක් අහන්න කොහෙවත් නැහැ. අපි ගමු අපි ගමු අරණ ධම්මහාමුදුරුව හරි එහෙම නැත්නම් අපි ගමු ඕනම කෙනෙක් අපි ගමු දැන් අපේ හාමුදුරුව නම් කිව්වේ ඒ හාමුදුරුව ඔක්කොම එකට වෙලා සාකච්ඡා කරන එකක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. තමන් තමන් තමන් දැනගත්ත දියුණු තැන්වල හිර වෙන තැන් ගැන සාකච්ඡාවක් නැහැ. ඔව් මාත් ඔබට කාලයක් මේ ප්‍රශ්නයක් මම ඒක කල්පනා කරගෙන තමන්ට තමන් නැති වුණා නම් මේ සාකච්ඡා කරන්න දෙයක් නැහැ දැන් දන්නවද දැන් සමාජ කියන්නේ මේක ඇත්තම පිළිතුරු දෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද අපේ අවුල විවෘත ඔව් ඒක ඒ සාකච්ඡා කරන්න පුළුවන් නේ දැන් ඉන්නේ නැත්තේ මේගොල්ලෝ හැමෝම තාම අවසානට ගියේ නැති ඉඳද කියන ප්‍රශ්නේ එතකොට එහෙම නැත්නම් වාද නැහැ මුකුත් නැහැ ඕන දෙයක් සාකච්ඡා බුදුහාමුදුරුවෝ එහෙමනේ බුදුහාමුදුරුවෝ නිගන්ඨය කොච්චර මොනවා කිව්වත් සාකච්ඡා කරානේ. බුදුන් වහන්සේ කිසිම කෙනෙක් මග ඇරියේ නැහැනේ. බුදුන් වහන්සේ නෑ යාට එහෙම කිව්වේ නෑනේ බුදුහාමුදුරුවෝ ඕනම කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න අහනවානේ. ස්වාමීනි මට මේක පහදා දෙන්න කියලා අහනවානේ ස්වාමීනි මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ අර මහා මාන්නෙන් ඉන්න ඇවිල්ලත් වාද කරන්න හරි එනවනේ බුදුන් වහන්සේ පැල්ල යන්නේ නැහැනේ බෑ කියන්නෙත් නැහැනේ වාදට එනවනේ බුදුන් වහන්සේ ඇවිල්ලා කියනවනේ වාඩි වෙලා ප්‍රශ්න අහන්න කියනවනේ වාද ඔක්කොම බුදුන් වහන්සේ අර අරදමහාමුදුරුවෝ දෙන්නේ සාකච්ඡා කරා. අරදමහාමුදුරුවෝ උත්සාහ කරා. අරදමහාමුදුරුවෝ පොඩ්ඩක් අප්සෙට් ගියේ මේ අරදමහාමුදුරුවෝගේ විනය පොඩ්ඩක් ප්‍රශ්නක් තියෙනවා. අරදමහාමුදුරුවන්ට එක්කලා කතා කරන දැන් සමහරට බොන්න කතා කරනවා. සමහරට ගෑනු කතා කියනවා. ඉතින් එහෙම වුණාම මෙච්චර දියුණු භික්ෂුවක් කොහොමද මෙච්චර පිරෙන්නේ වගේ ප්‍රශ්නකුත් එනවානේ. එතනම කෙලස් පේනවානේ. ඒවත් එහෙනම් නැති කරගන්න පුළුවන් වෙන්න ඕනනේ අපේ ආමතුනේ. කිසිම දෙයක් එහෙනම් ප්‍රශ්නයක් නැහැ නැති කරගන්නෙත්. බොන එකක් වුණා දැන් ආඳුර ඇබ්බැහි වෙලා ඉන්නානේ එහෙම දේවල් වලට. එතකොට ඒකෙන් තාම අවසානේ වෙලා නැති බව පේනවනේ. ඒ ආඳුර ගොඩක් වෙලා කතා කරනකොට සමහර දේවල් වලදී කෙලෙස් ඇවිස්සලා සමහර වචන කියවෙනවා. <laughs> මං ආගිනවල මට තේරෙනවා මේ ආඳුර මේ පොඩ්ඩට කෙලෙස් ඇවිස්සලා මේ වචන ටික කියාගෙන යනවා. කියලා හොඳට තේරෙනවා මට. <laughs> ඊට පස්සේ ඒක වහන්න ආයි කියනවා ඒ වුණාට මම එහෙම නැහැ කියලා ආයි කියනවා. එතකොට ඉතින් කියවිලා ඉවරයි. ඔය <laughs> අර ගෑනු හැම අහන ප්‍රශ්න වලට එහෙම දෙන උත්තරේම එතකොට අපිට හොඳට පේනවනේ කෙලෙස් පේනවනේ. ධර්මය හරි අපි ධර්මයේ ගත්තා. අපි අරණද මහඳුරන්ගේ දෙයක් අපි අවබෝධ කරගත්තා. පැහැදිලි කරගත්තා කාරණා. ප්‍රායක පැත්ත මොකද්ද කියන එක පිරිසුදු කරගත්තා. නමුත් උන්වහන්සේගේ එතනට අපිට එන්න බෑ. නේද අපි අවුලුනේ. ඔව්. අපිට කියන්න බෑ මේක අරක්කු බෝතලයක් අතේ තියාගෙන කරන්න පුළුවන් කියලා. ඔව්. මේක කියන්න බෑනේ. අන්න ඒකනේ ගොඩක් අය නැත්තේ එතන ඉන්නේ. දාලා යන්නේ ඒකනේ. උන්වහන්සේ ඒක හදාගන්නේ සමහර විට උන්වහන්සේ මෙච්චර හරි ප්‍රඥාවක් තියා හඳුනනවා. අනුදම්ම හඳුනනවා. අනුදම්ම හඳුනන තමයි සමහර සිංහනාදයක් වගේ ප්‍රතිබිම්බේ එහෙම කණ්ණාඩිය ගෙනහැලා තියලා ඒවා ගොඩක් මේ සිංහනාද වගේ සමහරලාට මොකද පොතමනේ බල බල හිටියේ අපේ නමුත් අර කණ්ණාඩියෙන් පෙන්නපු ගාම තේරෙනවා මේක ප්‍රතිබිම්බයක් කියලා. ඔව් ඒක නයිදන් අත්ත කතම් බිම්බන් නයිදන් පර කතම් අගන් කියලා සේරා තෙරණිය පෙන්නු වගේම ප්‍රතිබිම්බේ ගේනවනේ අර සම්මාම්තුරු කණ්ණාඩිය ගහලා තියලා කියනවනේ මේක නෑ කියලා. ඔව් ඒක පෙන්නපු ගාම පොත් කැලේ පොත් 10ක් කියවුවාගේ තමයි අරක පෙන්නපු ගාම පේනවා මේකනේ දෙයියනේ මේ වෙන්නේ කියලා. ලෝකෙම කණ්ණාඩිය තියෙනවනේ කණ්ණාඩියෙම දෙයක් නෑනේ. ඒතකොට ඒකට අපේ ඇහැ කියලා කෙලින්ම පේනවා. ලෝක ශුන්‍යයි ඒක කෙලින්ම ශුන්‍යයි. අවකාශයේ කොහෙද කණ්ණාඩියත් අවකාශයේ තියෙනවාද? ඒක ශුන්‍යතාවයට කෙලින්ම පේනවා.